දේශනාව ගැන මුකුත් නොතේරෙන තැනක් තියෙනවා නම් අහන්න ඕන. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම තේරුම් ගත්ත හැටි හරියද දන්නේ නැහැ. වැරදි නම් සමා වෙලා පෙන්නලා දෙන්න. දැන් අයෝනිස් යෝනිසෝ මනසිකාර්ය කියනකොට ස්වාමීන් වහන්සේ අර උපන් තැනම මේ මොහොතේ සිහිය පැවැත්වීම නෙවෙයි ස්වාමීන් වහන්සේ. ඒ මොහොතේ සිහිය පැවැත්වීම. එතකොට සම්පජන්ණය කියන්නේ සිහි නුවණනේ. එතකොට සම්පජන්ණය පවත්වන්න නම් අනිවාර්යයෙන්ම යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ සම්මත. ඒ දෙන්න එකට සිද්ධ වෙන්නේ යන්නේ. ඒ දෙන්න වෙන් කරන්න බැහැනේ අපිට. හරියට ගහට පොත්තට පොත්තට පොත්තට ගහ වගේ දෙකක් නෑ මේ විදිහ. දැන් බලන්න අම්මම කිව්වා අම්මගේ ප්‍රශ්නේ තියෙනවා ප්‍රශ්නේ උත්තරය දෙකම යෝනිසෝ මනසිකාරය කියන්නේ හට ගන්නකොටම දැනගන්න එක කියලා. එතකොට සම්පජඤ්ඤයේ තියෙන ලක්ෂණ තුන තමයි වේදනාව හට ගන්නකොටම දැනගන්නවා. සිතවිල්ල හට ගන්නකොටම දැනගන්නවා. සංඥාව හට ගන්නකොටම දැනගන්නවා. වගේම පවතිනකොට දැනගන්නවා. නැති වෙනකොට දැනගන්නවා. එතකොට මේ මේපා වචන මාත්‍ර හැටියට නම් දෙකක් තමයි. හැබැයි ක්‍රියාකාරී පැත්තෙන් ගත්තොත් එහෙම මේ මේ කාස්සේ තියෙන්නේ එක වැඩපිළිවෙලක් තමයි. එක දිවනකට නෑන්නේ. මේ එක නිවනකට යන්නේ. නමුත් මූලිකව ගත්තාම අපි කියමුකෝ අපි යන්නේ හිතන්නකෝ කොහෙද කොළඹට යන්නේ කියලා හිතන්නකෝ. මං එනවා අම්පාර පැත්තෙන්. මම එනවා කියන්නේ ගාල්ල පැත්තෙන්. එතකොට අපිට මූලිකව එන්න තියෙන පාරවල් වෙනස්. ඒ ඒ පාරවල් වලට එක එක නම් දාලා තියෙන්නත් පුළුවන්. හැබැයි කොළඹට කිට්ටු වුණාට පස්සේ ඔය කියන තැනට ආවම ඒ තැනට එනකොට අපි හිතමුකෝ සුගතදාස ගුවහත් ක්‍රීඩාංගණයට එන්න කියන්නේ. එහෙමනම් අපි අවසානට අපිට එන්න වෙන්නේ එක හා සමාන පාරකින් වෙන්න පුළුවන්. එකට කිට්ටු පාරකින් වෙන්න පුළුවන්. නැත්නම් එක එක එක එක එක එක මොකද්ද කියන්නේ? එක එක ග්‍රවුන්ඩ් එකක වටේ තියෙන ගේට්ටු වලින් වෙන්න පුළුවන්. එතකොට මේ හැම ගේට්ටුවකින් සිද්ධ වෙන්නේ එක හා සමාන කාරණාව විතරක් වෙන්න පුළුවන්. අන් ඒ වගේ සම්පජඤ්ඤ කියන එක සහ ඔය කියන යෝනිසෝ මනසිකාරය කියන දෙකම මම දකිනවා එක හා සමාන ගුණාංග තියෙනවා කියලා. ඒක වෙනස් කරන්න හරි අමාරුයි. ඒකට යෝනිසෝ මනසිකාරය කියන්නේ එක්තරා පැත්තකින් සම්පජඤ්ඤයක් තමයි සම්පජඤ්ඤය කියන්නේ එක්තරා පැත්තකින් යෝනිසෝ මනසිකාරයම තමයි කියන තැනට එනවා. හැබැයි ඔක රහස මේකයි. ඔය කියන යෝනිසෝ මනසිකාරය හෝ සම්පජාඤ්ඤ අපිට ඇති කරගන්න බෑ හිතුව පමණයි. අන්න ඒකයි මේකේ තියෙන ලොකුම රහස. ඒක ඇති කරගන්න සිහිය තියෙන්න ඕන. සිහිය නිකන් තිබිරක් බෑ. සිහිය තුල පළපදියම් වෙලා ඉන්න පුළුවන් වෙන තරමේ tempක්කමකුත් තියෙනවා. එතකොට මේ සම්පූර්ණ වේගණ යන්නේ ආරෂ්ඨායක මාර්ගයේ තියෙන කාරණාටම තමයි. ඒ අටේ ඒ අටේ තියෙන සම්පූර්ණත්වය මත ඊළඟ තැනට අපිව හිමීට හිමීට පැනවීමක් තියෙනවා. හෝ පැමිණීමක් තියෙනවා. නැන්ස පෙරුවන් සරණයි බොහොම පිං. පෙරුවන් සරණයි සන්නන්ස පොඩි පොඩි එකක් පැහැදිලි කරගන්න තියෙනවටත් සානස් දැන් අර අපි හිතමු දැන් ඔන්න වේදනාවක් මොකක් හරි කකුලේ වේදනාවක් කියලා ඔන්න දැන් පට උපදින්නවා ඊට පස්සේ වෙනස් වෙමින් පවතිනවා නැති වෙනවා කියන එකේදී අර වෙනස් වෙමින් පවතිනවා කියන එකේ සානස් තව තව බොහෝ වේදනා උපදිලා නැති වෙලා උපදිලා නැති වෙලා වෙන සිද්ධියක් දාමයක් මේක සිද්ධ වෙන්නේ සානස් දිගට එහෙමයි ඒක හරියට ෆිල්ම් එකක් පොදම් ෆිල්ම් එකක් කියන්නකෝ. එහෙම. ෆිල්ම් එක පටන් ගන්නවා. අපි කාටවත් දන්න ෆිල්ම් එකක් කියන්නකෝ අප්පා. සිටියම් මේ සාර මොකේද තියෙන්නේ? ඒ බාහිර කාටුන් කාටුන් චිත්‍ර කිව්ව එකත් ඒ වගේ. ඔව් ඒ වගේ. ඔව් අපි හිතමු දැන් කාටුන් කතාව තුළ දැන් එක කාටුන් එකක් තිබ්බා කියන්නකෝ හරි රෝමන් කාර්යයන්ට ගහනවා. එහෙනම් දැන් ජිම්පපල රෝමන් කාර්යයන්ට ගහනවා එකක් තමයි රෝමන් කාර්යය පරාජය කිරීම. අපි කියමු ඕක කියලා කාටුන් එකේ නම් එතකොට මේ ඒ සම්පූර්ණ කාටුන් එක ඉවර වෙන්නේ විනාඩි 20කින් කියලා හිතන්නකෝ. එතකොට ඒක හරියට අපේ වේදනාව කියන එක විනාඩි 20කින් තමයි ඉවර වෙන්නේ. උදාහරණයක් ඇටියට උදාහරණෙ කිලිම අර පැත්තට සමාන කළොත් එහෙම. හැබැයි ඒ කාටුන් එක ඇතුලේ දැන් මේ දවසේ හැමදෙර අරගෙන පෙන්නවා ජිම්පප්ප hina වෙන තැනක් තියෙනවා කියලා. ඒ hina වෙන එක අත්‍යක් තියෙනවා. අර කාරණා කාඩ් 10ක් විතර අරගෙනත් පෙන්නවා. එතකොට hina වෙන එකත් එක්තරා කතාවක්, එක්තරා කාරණාවක්. ඒක ඒ එක්තරා කාරණාවක් තවත් කඩලා තියෙනවා කොටස් 10කට වගේ. හැබැයි තව උමනාකමක් තියෙනවා ඕක තවත් කඩා ගන්නත් පුළුවන්. ඒක කමක් නැහැ. කොහොම නමුත් අර ඒ වගේම තමයි යන්නේ අර වේදනාව කියන එක ගත්තොත් එහෙම ඒ වේදනාව කියන එක පටන් අරගෙන පැවතිලා ඉවරයක් වෙලා යන සමහරක් වෙලාවට සම්පූර්ණ භාවනා වාරයක්ම තියෙන්නත් පුළුවන්. හැබැයි අපි හරියට ওই වේදනාවම දැනගනිමින්ම හිටියනම් එහෙම ආනාපානේ හොයන්ට හෝ වෙන මොනවත් කරන්න යන්නේ නැතුව අන්න එතකොට අපිට තේරෙන්න පටන් ගන්නේවි ඔය කියන වේදනාවත් ඇත්තටම අර ස්ථීර හැටියට තියෙනව නන් නෙවෙයි කියලා. පටන් ගන්න එක තියෙනවා තව එකක් ඊළඟට පටන් ගන්න. පටන් ගන්න එක තියෙනවා ඒ තියෙන්නේ කොහොමද තව එකක් පටන් ගන්න. එතකොට අර පටන් ගන්න එක නෙවෙයි ඇත්තටම තියෙන්නේ වෙනත් එකක් පටන් අරගෙන ඇති. නමුත් මේ සමුදායට මේ මේ ඔක්කොටම අපි පොදුවේ දාලා තියෙන නම තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට ඒක අපි හංගිනවා එක වේදනාවක් හැටියට. හරියට අර ජිම්පප්පා අර සූර්පප්පා කියන කතාවේ රෝමන් කාර්යයන්ව පරාජය කිරීම කියන එක අපි එක කතාවක් හැටියට අරගෙන තියෙනවා වගේ තමයි. නමුත් මේක කඩලා බැලුවොත් එහෙම මේක ඇස්සේ තියෙන්නේ ඒගොල්ලෝ hina වෙච්ච කාරණා ගොඩක් තියෙනවා. ඒ hina වුණත් නිකම්ම වෙලා නැහැ. චූටි චූටි කොල කොල වලට කඩලා කඩලා කඩලා කරලා දාලා තියෙනවා. අන්න එහෙම බලනකොටම මේකේ ඇස්සේ අපි අර ගත්තා වුණාට මෙතන සිද්ධියක් තියෙනවා. හෝ මොකක් හරි මට වෙච්ච දෙයක් තියෙනවා. මගේ කරගත්ත දෙයක් තියෙනවා කියලා හිතුවට ඇත්තටම බලනකොට එහෙම එකක් නෙවෙයි තිබිලා තියෙන්නේ. මගේ කියන එක මට කරගත්ත එක ඇත්තටම කියනවා ඒක මම පිටින් දාගත්ත එකක්. අතන සිද්ධ වෙන කාරණාව වෙනයි ඒකට මම පිටින් දාගන්න එක තමයි මගේ එකම. මගේ ආත්මය, මගේ ලෝකය, මගේ වේදනාව, මගේ සිතුවිල්ල, මගේ බලාපොරොත්තු, මගේ ආශාව මං කරන්න හිතුව එක. මගේ ඕනකම, මගේ යුතුයකම. ඒ ඔක්කොම ටික අර අපි පිටින් දාගන්න. ඒ පිටින් දාගන්නේ මොකටද? අපි ඒක දිහා සිහියෙන් බලන්නේ නැති හින්දා. සිහිය අපිව අර හැඟීම්බරතාවයෙන් අයින් කරනවා. සිහිය නැති තාක්කල් අපි මේ ලෝකේ තියෙන දේවල් ඇඟීම්බරතාවයකට විතරක් තාල බලන්න බෑ. එතකොට අපි ඇත්තටම බලනකොට අවසානයේදී අම්මේ ඉරවිලා ඉඳලා තියෙන්නේ අර මගේ කියලා දාගත්ත කාරණාව ASCII. වේදනාව ASCII නෙවෙයි. හිතන්නකෝ දැන් මට කොහේ හරි ගමනක් යන්න අදහසක් තිබ්බා කියන්නකෝ. ඒ අදහස තුල මම කටයුතු කරගෙන හිටියා කියන්නකෝ. අවසානයේදී ඔබ මට කරන්න බැරුණායි කියන්නකෝ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අම්මේ ගමන යන්න බැරි වෙච්ච එක නෙවෙයි. මට මේ වැඩේ වුණානේ. අන් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මගේ බලාපොරොත්තු මට කරගන්න බැරි වුණා. අන් ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අර ඒ ආපු අදහස කියන එක හෝ ඒ සිතවිල්ල කියන එක අපි දැක්කනම් එහෙම මේක සම්පජඤ්ඤයක් පැත්තකින් දැක්කනම් එහෙම මේක පටන් ගන්නකොටම මේකේ හට ගැනීමක් තියෙනවා කියලා තේරුණා නම් ආයෙනම් මේක පවතින ස්වභාවය තුළ වෙනස් වීමක් තියෙන්න ඕන. ඊළඟට නැතිවීමකුත් තියෙනවා කියන එක තේරෙවි. අනාගතය දැක්කා වගේ හරියට. එහෙම වුණා නම් අම්මේ ලප්තන ලොප් වෙනවා. හෝ අනාගතේ ලොප් වෙනකොට හිත හදාගන්න පුළුවන්. ඒක දැකලා තියෙනවා නම්. නමුත් අර කියන වේදනාව ASCII වුණත් අපේ බැරිකමක් තිබුත් එහෙම මේක තුල තියෙන්නේ මේ විදිහට මේ අර කැඩි කැඩි යන්නේ විදිබිදි යන්නේ කියලා දැකේ නැති වුණොත් එහෙම අපි මේක ගන්නවා ඒකකයක් හැටියට. ආන් ඒක කත්වය මතයි අපිට දුක සකස් වෙන්නේ. මම එහෙම කත්තන් තේරෙනවා. ඇත්ත කියන කතාව වේදනාව කියන එක අපි දැක්කා වුණාට එකක් හැටියට නෑ. ඒක ඇතුලේ මහා වැඩ ගොඩක් තියෙනවා. හිතන්නකෝ දැන් මම මෙතන බන කියනකොට එක විදිහටම වෙලා SP ගහන්නෙත් නැතුව කතා කරන්නෙත් නැතුව මෙහෙම කරගෙන ඉඳනනම් ඔය ඇත්තට බනක් ඇහෙවි. මොකක් හරි දෙයක් ඕගොල්ලෝ හිතෙන් හදලා හිතා ගන්නවා මිසක මේකට ක්‍රියාකාරීත්වයක් තියෙනවා. හරියටම මාත මෙහෙම කරන එක පේන්නේ මේ මේ පල්ලෙහි ඉඳලා පොඩ පොඩ උස්සලා උස්සලා උස්සලා උස්සලා මෙහෙම කරන හිත තමයි. ආන් ඒ වගේමයි වේදනාව තුලත්. අපේ හැම එකකම මේ අර කියනවා වගේ අර චුටි චුටි චුටි චුටි කොටස් වලට දාලා බලන්න පුළුවන් නම් අපිට ඒක තුළ තියෙන්නේ ඇත්තටම සිහියක් විතරයි. අන්න එතන තමයි රහස එළිය තියෙන්නේ. අර ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමන සංකේත. අපි එතකොට අර කෙලෙස් තවන වීරියෙන් යුක්තව මේ ලෝකයේ තියෙන ඕනම දෙයක් එක්ක නොඇලී නොගැටි ඉන්න හිත හදලා දෙන්නේ සිහිය. එතකොට ඒකේ තියෙන උත්කෘෂ්ඨම අවස්ථාව තමයි ඔය කියන සම්පජඤ්ඤයෙන් අපිට අරගෙන දෙන්නේ. සිහිය කියන එක අපිට හදලා දෙනවා එක්තරා මට්ටමකට. නමුත් ඒක තුල තියෙන උත්කෘෂ්ඨම අවස්ථාවක් තමයි උත්කෘෂ්ඨම අවස්ථාව තමයි මට තේරෙන හැටියට සම්පෝජඤ්ඤම අරගෙන දෙන්නේ. එහෙම වටාම වේදනාව කියන එක ඇති වී තියෙනකොට අපි දන්නවා කවදා හෝ දවසක විනාශ වෙනවා කියලා. අහලද්ද පාලි පොතේ තියෙනවා රහතන් වහන්සේලාලු මෙහෙම හිතනවා කියන්නේ වේදනාව තියෙනවා නම් ඒගොල්ලෝ සලකනවලු ඒකම කාය පරියන්තකං වේදනං වේදනා මීටි පජානාති. එහෙනම් මේ ශරීරය මේ ශරීරය සීමා කරගත්ත වේදනාවක් විඳිනවා. විඳිනවා. එහෙම නැත්නම් ජීවිත පරියන්තකම් වේදනාවක් වේදනාවක් වේදී. මෙන්න මේ ජීවිතය තුළ විතරයි මේ වේදනාව. එන්න මේ ශරීරය තුළ විතරයි තියෙන්නේ. මේක කඩාගෙන බිඳගෙන ගිහිල්ලා මේ පරිලෝකියට පස්සේ ආයේ මේ වේදනාවක් නැහැ. කියන එක තේරුම් ගන්න බලන්න. එතකොට ඒ ඇත්ත ජීවත් වෙන්නේ වේදනාවත් එක්ක. අන්න ඒක වෙනස. එතකොට සතිපට්ඨානය කියන එකම අපිට හිතක් හදලා දෙනවා අලුත් හිතක් හදලා දෙනවා කොහේවත් දෙයක් ස්ථිරත්වයක් හැටියට ගන්නෙ නැති නමුත් වර්තමානයේ තුල පැන නගින දේට සාධාරණේ ඊට කරන ඒ දෙයා ඒ කෙනා රඟවත් රඟ දක්වන්න හදන නාට්‍යය හරි මොකක් හරි කමන්නේ ඒක සම්පූර්ණ අපේ අවධානයෙන්ම බලාගෙන ඉන්න තැනට අපිව අරගෙන හැබැයි අපි දන්නවා කවදාවත් ඒකේ ඒක කිසිම කිසි නාට්‍යකුත් නැහැ දෙයක්වත් නැහැ කියලා. හැබැයි ඒත් එක්ක ඉන්න එක තමයි ජීවිතේ වෙලා තියෙන්නේ. ලබාගත්තු දෙයක් නෑ මොකද අවසානයේදී හම්බ වෙන එක තුල තියෙන්නේ ඒවත් එක්ක ඉන්නේ කොහොමද කියන ඒ නුවණත් එහෙම ඉන්නකොට ලැබෙන සැනසීම කියලා කියන විමුක්තිය කියලා කියන නිදහසක් කරා. ඒ දෙක යා සාක්ෂාත් කරගනී. හැබැයි ওই ටික සාක්ෂාත් වෙන්නේ නැහැ සම්පජඤ්ඤ කියන එක හරියට ස්පර්ශ නොවුත් මොකද අර හිතන්නකෝ සම්පජඤ්ඤයේ අවසාන කොටස නම් අහුනේ මූල් ටික තාම හැංගිලා තියෙන. ඒකට මූල් ටික තුල තිබිච්ච දේවල් මගේ හැටියට අරගෙන තියෙන්න පුළුවන්. මට උනා කියලා අරගෙන තියෙන්න පුළුවන්. මම පාලනය වෙනවා කියලා අරගෙන තියෙන්න පුළුවන්. මට තියෙන විනාශයක් හෝ කරුණයක් හරි මොකක් හරි කමන්නේ එහෙම කියලා හිතාගෙන ඉන්න පුළුවන්. එතකොට ඒ ඒ ඒ තියෙන කාරණාවන් වලදී දුක විඳිනවමයි. දුක දුකේ වින්දනයක් වෙනවමයි. දුක් විඳින්න සිද්ධ වෙනවමයි. නමුත් සම්පජන්යට අහු වෙච්ච නැත්නම් අර කියන නුවණට අහු වෙච්ච තැනම ලක්තැනම ලොක් වෙනවා. එතකොට ඔය කියන වේදනාව වුණත් මේ අපිට අල්ලන්න පුළුවන් කමක් තියෙනවා නම් මුලදිම එමුණ හරියට. හැබැයි එක එකපාරක් ඇල්ලුවා කියන එක මදි. අත්තනම් අනිත් එක තමයි යෝග සාමාන්‍ය විදිහට අර පිට තැම්පත් කරගන්නේ නැතුව තර්කානුකූල වගේ විතර කරන්න නම් හොඳ නෑ. මම පැහැදිලිවම කියනවා අවධාරණයෙන් කියනවා. හොඳේ කිව්වේ නෑ කියන්න නම් එපා කවුරුවත් නෑ. මොකද ආම ආම විතරක් නෙවෙයි හැමෝටම මම කියන්නේ. අනිවාර්යයෙන්ම හිත තැම්පත් වෙන්න නම් ඕනමයි. මේක මෙනෙහි කිරීමක් නෙවෙයිනේ. මේක විතර්ක කිරීමක් නෙවෙයි. මේක දැන ගැනීමක්. මේක මේක ස්පර්ශ කිරීමක්. අර අර අරගෙන බලන්නකෝ ධම්මචක්ක සූත්‍රේ තථාගතයන් වහන්සේ දුකෙන් නිදහස් වෙච්ච විදිය ගැන කියන්නේ ඒ ඒ ඥාණය ඇති වුණා ඒ විමුක්තියටපත් වුණා. එතකන් නිවන් දැක්ක කියලා මම කියන්නේ නැහැ කියලා. අන් ඒ වගේම අපිට මේක තුලින් ඇති වෙන්න ඕන මේක දකින්න දකින්නේ කොහොමද? තේරුම් ගන්නේ කොහොමද? සහ ඒක දැක්කට පස්සේ හෝ ඒකෙන් දේ තේරුම් ගත්තට පස්සේ ඒකේ අස්ති තියෙන්නේ මොකද්ද නැත්නම් ඒකෙන් ඒකෙන් නිදහස් වුණේ කොහොමද කියන කාරණාව තමයි. ඒ කියන කාරණාව ASCII එතකොට ඔය කියන උදාහරණය තියෙන්න පුළුවන්. අර අර අර කාටුන් එකේ ගත්තා වගේ හරිද හිනාවක අර කොටස් තියෙනවා වගේ මේකේ පස්සේ බලනකොට සිතවිල්ල කියලා කියන්නේ ඇත්තටම අපි හිතාපු හින්දා නේද මේකට සිතවිල්ලක් උනේ චිත්‍රපටියක් කියලා කියන්නේ ඇත්තටම මේකේ රූප රාමු ගොඩාක් තිබිච්ච හින්දා නේද නැත්නම් ඔකට වෙන මොන කෙටි කතාවක් කියලා චිත්‍රපටයක් කියන්නේ කියන්නේ මොන සින්දුවක් කියන. නමුත් සම්පූර්ණ චිත්‍රපටයක් තුළ සින්දු තියෙනවා, කෙටි කතා තියෙනවා, ගහමනා ගන්න ඒවා තියෙනවා, හදවත කතාවක් තියෙනවා. ඒ ඔක්කොගෙම හරහා තමයි ගලාගෙන යන්නේ. ආන් ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඒකට භාවනාව තුළ අපි සතියෙන් අල්ලන්න යන්නේ ඔන්න ඔය ගැටේ නම් තමයි. ඒක එතකොට චුට්ට චුට්ට අපිට අහුවෙන පටන් ගන්නවා මුලක ඉඳලම. මේ අහුවෙන කාරණාව තුළ තියෙන්න පුළුවන් ඔය කියන කොටස්. එතකොට විපස්සනාව කියන එක ඇත්තටම හරියට අර අර හේනපොළනායක හඳුරන පොතේ තියෙනවා රූපහානියක් දුරේ ඉඳලා බලනකොට අපිට පින්තූර පේනවා වගේම. ඒක ළඟට ගිහිල්ලා බැලුවොත් එහෙම කොට කොට කොට කොට කොට කොට කොට කොට ගොඩක් තියෙනවා. එච්චරයි. ඒ වගේ හිටි හිටි කමම පාට මාරු වෙනවා. නමුත් අපිට දුරට ඉඳලා බලන හින්දා රූපයක් පේනවා. අන්න එහෙම එකක් තියෙනවා. එතකොට අපි මේක ගොඩක් කිට්ටු වෙලා කිට්ටු වෙලා බලන්න උනොත් එහෙම මුතන වේදනාවක් කියනකට වඩා වේදනාවල් සමූහයක්. නැත්නම් මොහොතකින් ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ඒ වගේ වේදනාවල් සමූහයක් තියෙනවා කියන තැනට එන්න පුළුවන්. ඒ මොහොත මේ පංචපාදන ස්කන්ධය කියලා කියන්නේ ඇත්තටම කොහොම එකක්ද කියන එක වගේ මම හිතනවා තේරෙන්න ගන්නේ. කොහොම නමුත් සතිපට්ඨාන සූත්‍රයට ගත්තොත් එහෙම අපි අවසානයේ හිත හදාගනීවි. ඔය කියන වේදනා සිටිවිලි සහ සංඥා වලට යට වෙනවට වඩා වැදගත් වෙනවා වර්තමාන මොහොත තුළ මේ කරන එකක් තියෙනවා නම් ඒක දැනගෙනම කරන එක. ඒක තුල සැනසීම තියෙනවා. මම දන්නේ ප්‍රශ්නෙට හරි උත්තරේ හම්බුණාද කියලා. කොහොම නමුත් මම පැහැදිලි සලස්ස පැහැදිලි බොහොම තෙන් වංශ නමස්කාර වේවා. නමස්කාරය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම උන්වහන්සේ කතා කරන්නේ සමනත මටත් ප්‍රශ්නෙට වහන්සේගේ අර සමුදේමය එකට දක්නවා කියන තැන ස්වාමීන් වහන්සේක සක්මන තුලදී අපිට අත්දකින්න පුළුවන් ධර්ම අං කලින් තභාසයෙන් ප්‍රශ්න කර එක තැන ඇවිදිනා වගේ කියන එක එතනදී ස්වාමීන් වහන්සේ ඒ සමුදේමය සමුදේමය එක එක වේගින් වේගින් දැකීම නිසාද කියලා මට පස්සේ හිතුණා අර වගේ සිද්ධියක් අත්දැක්කේ එහෙමද ස්වාමීන් වහන්සේ? බාගදා ඔව් බාගදා මෑනියෝ මම දන්නේ නැහැ මේකට කොහොමද කරන්නේ කියලා. කොහොම නමුත් මෑනියෝ මේ ඔව් මම හිතනවා එහෙම එහෙම හින්දා වෙන්න පුළුවන් කියලා. හැබැයි මම මෙහෙම යෝජනාවක් කරන්න කැමතියි. අපි අර බාහිරව වගේ හිතා මත ඒක එහෙම අල්ලන්නම හොඳද කියන එක තුල නම් මට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ කියන්නේ අපි එහෙම දකින්නේ කොහොඳයි. ඔව්. ඒක තුල තියෙන ආරම්භය සහ අවසානය කියන දේ. එතකොට ඒ ආරම්භය සහ අවසානය කියන එක බාහිරව දකින්නට වඩා ප්‍රායෝගිකව එහෙම දකින්න එක තමයි ගොඩක් හොඳ. කොහොම නමුත් අවසානයේදී ওই වගේ කියන අවස්ථාවකට හිත පතිත වෙන්න පුළුවන් අතට. මොකද හැම තැනකම තියෙන කාරණාව තුල තියෙන්නේ ඇතිවීම සහ නැතිවීම කියන මේ දෙක පමණක්ම නම් එක එක හා සමාන බවක් තේරෙන්න නම් පුළුවන්. කොහොම නමුත් අර ගොඩක් මට තේරෙන හැටියට කිව්වොත් අපි ගොඩක් පරීක්ෂාකාරී වෙන්නටත් ඕන. ඒ වගේ අවස්ථාවකදී පින්වත් මෑණියෝ සමහර විට ඔබතුමියට ශරීරයට හොඳටම අවධානය ඇවිල්ලා තියෙනවා නම් මං හිතන්නේ පරයන්කේට වගේ ආසනයකට එන්න ඒ අවස්ථාව හොඳයි කියලා කියන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අර ඒකාකාර මට්ටමක්ම නම් තියෙන්නේ. ඒ ඒ තියෙන වටපිටාව තුළ ඕ අපි ඉරියව්ව මාරු කළාට කමක් නැහැ. මොකද හිතට පෙන්වන්න තියෙන කාරණාව එකක්ම නම්. ඊළඟ එක තමයි මේ ඔය ඔය ලබා ගන්න අත්දැකීම අපිට සාමාන්‍ය ජීවිතයේදී අනිත් දේවල් වලට සමාන වෙන්න පුළුවන් සමහර විටක. උදාහරණයක් ඇටියට අර මම හැමදාම කියනවා වගේ කෝපේ තියන්න විතරයි මම පළවෙනියෙන් පුරුදු කරේ මගේ භාවනා ආචාර්යවරයා. අවසානයේදී මට පුළුවන් වුණා පෑන තියෙනකොටත් ඒ කියාපු අර ඒ ඒ ලබපු අධ්‍යක්ෂයම භාවිතා කරනවා. එහෙමයි. අන්න එහෙම එහෙම එකකට අපේ හිත ආවනම් එහෙම මං හිතන අපිට එන සිතුවිල්ලකට පවා ඔය කියන දේ ආ ඉංග්‍රීසියෙන් කියන ඇප්ලයි වෙනවා කියලා අර ඔය කියන දේ පතිත වෙනවද කියලා බලන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ. හැබැයි දාන්න නම් හොඳ නැහැ එහෙම එකට බලන්න කියලා. ඔව් ඒක ස්වාභාවිකව වෙන එක තමයි හොඳ. මං හිතනවා ඒක තමයි වෙනම ඇති කියලා. එහෙමයි. එහෙමයි. නමස්කාරය සම්මස. සයිලයි. අවසර සයන්හන්ස වේදනාව සංඥා සිතුවිලි ගැන විස්තරයක් කරලා දෙන්න සයන්හන්ස පොඩක් පැහැදිලි කිරීමක් කරලා දෙන්න ඉල්ලා සිටිනවා. ওই විදිහටම තමයි. ඒ කියන්නේ වේදනාවට උනා වගේම මට තේරුන්නේ නැහැ. ඒ සයන්හන්ස. දැන් හිතන්නකම් දැන් සිතවිල්ල සමහර සිතුවිලි තියෙනවා අපිට විතර්කය කියන එක භාවිතා කරන්න එපා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන විශේෂයෙන්ම පළවෙනි ධ්‍යානය කියන එක පවතින්නේම විතර්කයේ මත. විතක් ਵਿਚාරයේ මත. ඒ බව ඇත්ත දන්නව ඇති කියලා දන්නේ හින්දා. එතකොට මේ සමහර විතර්ක තියෙනවා ඒ වුණාට අපිට මූලිකව. සමහර විතර්ක තියෙනවා අපිව දුකට පමුණවනවා, දුකට ඇදගෙන යනවා. ඒ වගේ විතර්කයක් එතකොට අපි හඳුනාගෙන තිබුණා නම් භවනාව තුලදී සිතවිල්ල එනකොටම අල්ලන්න අපි හිතමුකෝ ඒ සිතවිල්ල යන්නේ තරහ පැත්තකට නම් මෝහය පැත්තකට නම් රාගය පැත්තකට නම් කියන ඒ ඒ ඒ දිශා අන්ති වලින් නම් ඔන්න අපි ඉගෙන ගන්න පටන් ගනීවි මේක මට දුක හදලා දෙන එකක් මේ කියන්නේ හැබැයි සතිපට්ඨානය කරනකොට තමයි ඔක තේරෙන්නේ. නමුත් අවාසනාව තමයි නෑ ඇත්තම මේක වාසනාව. ඔය සිතවිල්ල තුල අපි එහෙම ඉඳලා තියෙනවා කියන එකක් තේරෙන්නේ ඉඳලා කාලයක් ගියාට පස්සේ. කාලයක් ගියාට පස්සේ තමයි අහුවෙන්නේ. ඒක තමයි අර සම්පජඤ්ඤ කියන එකේදී ඔන්න ඔන්න පොඩ පොඩ ඉස්මතු වෙන්න ගන්නේ. ඒ එකකේ එක සිතවිල්ල කියන එකත් ඉවර වෙන්න කිට්ටු වෙනකොට දැන් අර උදාහරණයට ගත්තොත් එම් ජිප්පා පහිනා වෙන එකේ ඒ ඒ ඒකේනා හීනාව පටන් අරගෙන hina වෙලා ඉවරයක් වෙනකොට තමයි අපි දන්නේ අම hina වෙලා තියෙන්නේ මේ කියලා. ආන් ඒ වගේ එකක් භාවනාවේදී අපිට මූලිකව අහුවෙන්න පුළුවන්. අර අපේ කමඨාන් වාතාවල තියෙනවා වගේ සිතුවිල්ල ඇති වෙනකොටම අපිට අහුවෙන්නේ නැහැ. සමහර විට අපි හිතන්නේ මේ සිතුවිල්ල ඇති වෙන්නේ හොඳට වෙන්න පුළුවන්. නම් පවතිනකොට දන්නේ නැහැ. අවසාන වෙනකොට දන්න ඔව් මෙන්න ගිහිල්ලා තියෙන වැරදි පැත්තක කියලා. එතකොට ඊළඟට තමයි ඊළඟ අවස්ථාවකදී ඕකට තමයි අර කමඨාන් වார்த்தාව කියන එක ඇත්තටම වැදගත් වෙන්නේ. ඊට පස්සේ මගේ යෝජනාව උනේ ඒක සටහන් කරගන්න. මොකද සටහන් කරන්නේ අද මම භාවනාවේදී සිටිවිලි හිතෙනකොට මට ඒක අහුුනේ සිටිවිල්ල හිතිලා ඉවර වෙනකොට. එක සිටිවිල්ලක් ගැන ලියුණාට කමක් නැහැ. අනික ඒවා ගැන පැත්තකට දාලා තියෙනවා. එදා ඒක විතරයි මට කරගන්න පුළුවන්. ඒක ඇත්ත. ඒක තමයි හරියටම හරියන එක. එතකොට අපි ඊළඟ දවසේ භාවනාවට යන්න කලින් අපි ඔය කියන කර්ම කමඨහන් වார்த்தාව කියෙව්වනම් අහුවෙනවා. අපට සිතවිල්ල එහෙනම් කියවන්න පුළුවන්කම හම් වෙලා තියෙන්නේ, දකින්න පුළුවන්කම හම් වෙලා තියෙන්නේ ඒක ඉවරයක් වෙලා යන්න බලනකොට. ඒ ඉවරයක් වෙනකොට මාව ගොඩාක් ලොකු පඹගාලක පැටලිලා තියෙනවා. මොකද සිතවිල්ල කියන එක පවතින්නේ අපිට උමනා දේවල් එක්කනේ. මං හිතන්නේ මේ මට ඕන විදිහටනේ. උදාහරණයක් ඇරෙට කියනවා නම් මං අම්මත් එක්ක කතා කරන්න කැමති නම් ඔන්න මං හිතන සිතුවිල්ල තුළ අම්මත් එක්ක කතා බහ කරනවා. මං අම්මත් එක්ක කතා බහ කරන්න අකමැති නම් මං හිතන සිතුවිල්ල තුළ ඔබතුමීට කිසිම කිසි රූම් එකක් නැහැ. ඔබතුමීට චරිතය නිරූපණය කරන්න එකම එක අවස්ථාවක්වත් දෙන්නේ නැහැ. ඒව ටික ඔක්කොම පැහැර කරනවා ප්‍රතික්ෂේප කරලා දානවා. ආන් ඒ වගේ ලොකු පඹගාලක පටලවලා තියෙනවා. අර පරණ කාලේ මොන හරි අදහස් එහෙම තියෙනවනේ ඒ ඔක්කොමත් එක්ක ලොකු මේක පටලවලා තියෙනවා. ඒකට කමඨාන් වර්තාවත් එක්ක අපිට අහු වෙනවා හා ඊයේ නම් මට මේක අහු වෙලා තියෙන්නේ අගදී. හරි. ඊළඟට භාවනාවට වාඩි ඊළඟට සතිමත් වෙලා ඉන්නකොට අද දවසේදී සිතුවිල්ලත් එක්ක යනකොට සමහර වෙලාවට අහු වෙන්න පුළුවන් අර සිතුවිල්ල ඊයේ තරමටම දුර යන්න කලින් අල්ලගන්න පුළුවන් වෙන තැනට අපේ සිහිය දිනු වෙලා තියෙන්න පුළුවන් හිත තැම්පත් වෙලා තියෙන්න පුළුවන් සිහිය තියුණු වෙලා තියෙන්න පුළුවන් අත්‍තරම කියනවනම් දියුණු නෙවෙයි තියුණු වෙලා තියෙන්න පුළුවන් ඔය කියන කාරණාව පුරුදු කරලා පුරුදු කරලා කාලයක් යනකොට අපි අල්ලගත්තා නම් සිතවිල්ල යන්න පටන් ගන්නකොටම මේක අල්ලන්න. එතකොට අපි දන්නවා කවදා හෝ දවසක මේ සිතවිල්ල අවසානයක් වෙනවා කියලා. මොකද සිතවිල්ල කියන එක දැනගැනීමෙන් වාසය කරලා තියෙන බොහොම කාලයක්. ඒ සිතවිල්ල හින්දාම සතිමත් වෙලා ඒකත් එක්කම ඉඳලා තියෙනවා. හැබැයි ආනාපානෙ නෙමෙයි බලලා තියෙන්නේ. නමුත් සතිපට්ඨානෙ තමයි කරලා තියෙන්නේ. එතකොට ඔය කියන විදිහට හිතියොත් තමයි අපිට තේරෙන්නේ. මේ කියන සිටවිල්ල අපි අරගෙන ගිහිල්ලා තියෙන්නේ නැත්නම් මං අරගෙන ගිහිල්ලා තියෙන්නේ මගේ බලාපොරොත්තු පැත්තටයි. මම මේ කාලය තුලදී උත්සාහවන්ත වෙන හිතන ඒ අදහස් ගොන්න එකයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන සිටවිල්ල තුල ඇත්තටම බලාගෙන හිටියොත් දකිවි කායිකව කරගන්න අමාරු වෙච්ච දෙයක් චෛතසිකව හෝ ක්‍රියාත්මක කරගන්න හදපු බවක් වගේ තියෙන්න පුළුවන් සිටවිල්ල ASCII එතකොට ඒක හරි අහිංසකකමක් තියෙන නමුත් එහෙම ගිහිල්ලා අපි හිතෙන් හදාගන්න ලෝකයේ තුල අපි ඒක ක්‍රියාත්මක කරන්න බෑ. ඒ ඒ කියන කාරණාව ක්‍රියාත්මක කරගෙන ජීවත් වෙන්න බෑ. එහෙම එකක් වෙන්නේ නැහැ. මොකද ඒක ප්‍රායෝගික ලෝකයට ප්‍රායෝගික නැති හින්දා. අන්න දුක. එතකොට මේ දුකේ ආරම්භය තිබිලා තියෙන්නේ කොහේදද? අර සිටිවිල්ලේ අවසානයේදී නෙවෙයි, ඒ සිටිවිල්ලේ පටන් ගන්නකොටම තමයි. අනේකයි මම කිව්වේ අපිට දුක දකින්න නැහැ. සම්පජඤ්ඤ කියන දේ දකින්න පුළුවන් වෙන තරමටම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම හම්බ වෙනවා. මේ කියන කාරණාවල් අල්ලන්න පුළුවන් වෙන තරමටම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම හම්බ වෙනවා. අර කියන සිතුවිල්ල කියන දේ අල්ලන්න පුළුවන් උනේ සිතුවිල්ලේ අවසානයේදී නම් මූලික දුක තියෙනවා. නමුත් අවසානෙට පොඩ්ඩක් හරි අයින් කරගන්න පුළුවන්කම හම්බ වෙනවා. හැබැයි ඔහොම ඔහොම ගිහිල්ලා කාලයක් තිස්සේ පුරුදු වෙලා පුහුණු වෙලා අවසානට ආවනම් ගේම් සිතුවිල්ල එනකොටම මොකක් හරි දෙයක් පාලනය කරන්න හිතනකොටම වෙනස් කරන්න හිතනකොටම මගේ අදහසකට අනුව ක්‍රියාත්මක කරන්න හිතනකොටම මොනවා හරි කෙලස් පැත්තකට යනවා නම් ඒ දේවල් සිද්ධ වෙනකොටම අපිට පේන්න ගත්තනම් දැනෙන්න ගත්තනම් දකින්න ගත්තනම් එතනම අපි තේරුම් ගන්නවා ආ හරියන්නේ නැහැ වැඩි මේක තුළ තියෙන දුක්ම තමයි කියලා කොහොම නමුත් ඔය කියන සම්පජඤ්ඤයකට ඇවිල්ලා ඒක ඥානයක් බවට පරිවර්තනය කරගත්තේ නැතුව සිතවිල්ලත් එක්ක විතරක්ම ඉන්න බැලුවොත් එහෙම ඒ සිතවිල්ල ගත්තත් මේ හිතවිල්ල අපි හිතන්නේ ඇත්තම කියනවා නම් වෙනස් වෙවීම තමයි. උදාහරණයක් හැටියට දැන් මම කල්පනා කරනවා කියන්නකෝ මොකද්ද මම කල්පනා කරන්නේ? හරි කොවිඩ් ඉවරයක් වෙලා අලුතෙන් චාරිකාවක් යනවා කියලා හිතන්නකෝ මේ දවස් යාමදන. පාත්‍රය අරගෙන, බෑග් එකක් අරගෙන, කුඩෙත් අරගෙන එළියට බහිනවා යනවා. අම්ම එක තැනක තියෙනවා නම් ඒ සිතුවිල්ලට හිතන්න තේරෙන්නේ නැහැ දැන් හිතන්නේ නැහැ මේක. දැන් මම හිතන්න පටන් ගන්නකොට හරි මම ඔන්න සීරු ටික ගන්නවා, පාත්‍රයක් ගන්නවා, එළියට බහිනවා. ඉස්සරහට කෙනෙක් හම් වෙනවා, පින්න පාති බෙදෙනවා. ඕනේ ඉතින් ඇත්ත හිතුවේ. ඒකවල බලන්න. දැන් මම පාත්‍රය ගන්නවා කියන සිද්ධිය සිද්ධ වෙනකොට මගේ ඇඟ නිකම්ම තිබිච්ච ඇඟ වෙනස් වෙලා ආයි ළඟට පාත්‍රයක් ඇවිල්ලා තියෙනවා. කාමරයේ තිබිච්ච පාත්‍රේ මගේ ඇඟට ඇවිල්ලා තියෙනවා. ඒ තුලම ඒ කාරණේ තුලම මේ අර අර ඔය කියන අර සමුදේවයි කියන එක තිබිලා තියෙනවනේ. වෙනස් වීම කියලා කියන එක තිබිලා තියෙනවනේ. මගේ ශරීරයම මමම චෛතසිකව වෙනස් කරලා තියෙනවා. ටක් ගාලා පාත්‍රය කියන තැනට. එතකොට දැන් පාත්‍රයක් තියෙන මම. ඊළඟට සෙරප්පු දෙක දාගෙන තියෙනවා. එතකොට පාත්‍රයක් තියෙන සිවුරක් තියෙන සිවුර ඇඳගෙන ඉන්න සෙරප්පු දෙක දාගෙන ඉන්න මම. ඒ තරමටම මේ වගේ වෙනස් වීම තියෙනවා. ඇතිවීම සහ වෙනස් වීම කියන ඒ ඔක්කොම ටික තියෙනවා. ඔය වගේම තමයි සංඥාව කියන කාරණේට. මේ හරියට අපිට ලේසියර් බය වීමක් එක ගත්තොත් නම් මේ ගැන විස්තර කරන්න රෑ ඉන්නකොට පළවෙනිම හිතන්නකො ටක් ටක් ටක් ටක් ගාල සද්දයක් ආවා කියන්නකො. වයින් හරි වතුර බටයක් ලීක් වෙලා වතුර වැටෙනවා කියන්නකො. බය හිතන අදහස් තියෙන කෙනා මොකද හිතන්නේ? කවුරු හරි කෙනෙක් කට්ටු කරනවා. එක්ක එනවද කොහෙද? අහවල් පැත්තෙන් තමයි ඇහෙන්නේ. සංගීතයට කැමති කෙනෙක් ඉන්නවා එයාට සංගීතයක් එනවා. සින්දුවක් මතක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සින්දුව මතක් වුණා හෝ අර බය වෙන ස්වභාවයට ආව හෝ වන්නේ ඒ බය වෙන එකත් කතාවක්. ඒ සින්දුවත් එක්තරා සිද්ධි දාමයක්. කරුණාකාරණා සමූහයක්. හරියට සින්දුවක් අහනකොට බලන්න සින්දුව අර එකපාරක් දුම් ගන්නවා තවත් පාරකින් අර මොන හරි ඕගන් හරි මොන නන් නොන් නන් නොන් ගල ගන්නවා තව গিitar එකක් ගන්නවා ආයි ඩුම් ගන්නවා ඒත් එක්ක කවුරු හරි මොන හරි කියනවා නමුත් ඩුම් ඩුම් ඩුම් ඩුම් ඩුම් ඩුම් කියන එක විතරක් තිබ්බනම් ඒක අපි හායිදෝ අපිට එපා වෙනවා එතකොට අර සංඥාවත් ඒ වගේම තමයි ඒ ඒ එක ඩුම් කියන එකක් ඒ ඩුම් කියන එක ඩුම් කියනකොටත් ඒ ඩුම් කියනකොටම ඒක ඇති වෙලා නැති වෙලා ඉවරයි පැවතිලා නැති වෙලා ඉවරයි ඒ ඒ ඒ තරමට මම මේ ඒ ඒ ඒ සංඥාවල් ටික අර ඇති වෙලා පැවතිලා නැති වෙන හින්දා තමයි ඒ සංඥා සමූහයට අපි දෙන්නේ නමක්. ඒක ක්‍රියාකාරීත්වයක් හැටියට අපිට පේන්න පටන් ගන්නවා. ඒක ඒක ඊළඟට තමයි ඒක මං කැමති හැටියට උනහම දා ගන්නවා නම් මං කහ ගන්නවා ලේබල් එකක් සීල් එකක් එකම මගේ එක තමයි ওই සිද්ධ වුනේ කියලා. ඒ මගේ එක සිද්ධ නොවුනහම ඔන්න ඉතින් අනිත් පැත්තට ප්‍රශ්න එනවා. මගේ එක තමයි සිද්ධ වෙන්නේ නැත්තේ. මම කරන්න කැමති දේ තමයි කරන්න බැරි වෙන්නේ. ඉතින් ඕකේ ඕකේ මුලම අහුවෙන්නේ එතකොට අන්නේ අර කියන සංඥාවල් අපිට එනකොටම තේරුම් ගත්තනම් මේ හැම එකක්ම අපිට දුක ඇති වෙනවා කියලා අල්ලගන්නේ නැතුව හිතනක් හරිය කියන තැනට ආවනම් හරි. නමුත් ඒ සංඥාවෙන් බැහැර වෙලා ජීවත් වෙන්න බෑ අපිට කාටවත්. කරන්න තියෙන දේ එක් සිහියක් බවට පරිවර්තනය කරගන්න එක විතරයි. ඒක ඒක ඒකින්ද සතිමත් වෙනවා. ඒ හැම එකක්ම සිහියට අවස්ථාවක් කරගන්නවා. හැම දෙයක්ම කමඨහනක් කරගන්නවා. ආන් ඒ වගේ කාරණාවක් තමයි පුරුදු කරමින් පවතින්නේ මේ කියන ගමන තුලදී. ඉතින් අන්න එහෙම බලනකොට අන්නේ ඔය කියන සම්පජාඤ්ඤයට ඔය කියන සම්පජඤ්ඤනේ ওই කියන සංඥාවට සහ අර කියන සිතුවිල්ලට පවා වේදනාවේදී තියෙන වගේ එක හා සමාන ලක්ෂණමයි තියෙන්නේ. හරියට අර ජිම්පප්පා වගේම තමයි යම්. ඒක හරියට දැන් සංඥාව කියන එක ගත්තා කියන්නකො මෙහෙම. දැන් අපි ඔය අම්ම ගෙදර ඉන්නකොට අහස යානාවක් දකුණු පැත්තෙන් මෙහෙම ගාලේ යන්න ගියා කියන්නකො. එතකොට ඒ කියන ටිකම අර එහා පැත්තේ කෙළවරේම තිබිච්ච චුට්ටක් ඇහෙන සද්දේ ඇහිලා නැති වුණාට පස්සේ ඊළඟට අපිට ඇහෙන්න ගන්නවා ඊට වඩා සද්දයක්. ඊළඟට ඇහෙන්න ගන්නවා ඊට වඩා සද්දයක්. ඊළඟට ඇහෙන්න ගන්නවා ඊට වඩා සද්දයක්. ආන්ගේ ඒ සමුදායෙම එකාකාර විදිහට ගලාගෙන යන ප්‍රවාහයක් හැටියට ගන්නකොට තමයි අපිට තේරෙන්නේ ආ මේන් ආස්‍යානාවක් යනවා කියලා. හැබැයි ඕක අපි අර විදිහට විනිවිද දකින්න පටන් ගත්තා නම් ඔක ඇති දෙයක් නෑ. ඒ තරම් ලොකුවට ගන්න දෙයක්වත් නැහැ. එහෙම අවස්ථාවක් ඇත්තේ නැහැ. අන්න ඒ වගේම තමයි සිතුවිල්ලටත්. අවසානයේදී අර බලාපොරොත්තු කියන ඒවට ගැටි වෙලා ඒ දේවල් වලට ඒ දේවල් එක්කම එකතු වෙලා එහෙම යන කාරණාත් එක්කම හින්ද තමයි අපිට තේරෙන්න පටන් ගන්නෙ මේවා ඔක්කොම සිතුවිල්ල මේවා මේවා සංඥාවක් කරම කරේම කියන තැනකට ගන්න පුළුවන්. හැබැයි අවසානට බලනකොට ඒ ඒ ඒ මොකක්වත් නැති එකක් වෙනවා. අන්න ඒ මොකක්වත් නැති එක තුල මොකක්වත් නැහැ. කියන එක තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් එහෙම එහෙම ස්වභාවයකට ආවනම් අම්මේ අපිට අවසානට පුළුවන්කම හම්බ වෙනවා. අතු ගන්නකොට අතු ගන්න එක විතරක් කරන්න. කෑම කනකොට කන එක විතරක් කරන්න. හ්ම්. දකින්නකොට දකින්න එක විතරක් කරන්න. මේක ගැන සිතුවිලි බැඳිල්ලක් නැහැ. මගේ කියලා ගැනීමක් නැහැ. අල්ලා ගැනීමක් නැහැ. ඒ මොකක්වත් නැහැ. ඔන්න ඔය කියන ලක්ෂණයට සමාන වෙනව නේද අරහං කියන බුදු ගුණය. ඒකේ තියෙනව නේද ඇහැට රූපයක් දැකලා තථාගතයන් වහන්සේ නොඇලුනා කියලා කියනවා. නොගැටුනා කියලා කියනවා. මුලා නොවුනා කියලා කියනවා. ආශාව නැති කරගත්තා කියලා කියනවා. ඇත්ත කතාවනේ. ඒකට අපිට මේ ඇති කරගන්න කියන්නේ ආන් ඒ කියන ඒ කියන විදිහේ මානසික වටපිටාවක්. ඒ ඒ ඒ තැනට යන ප්‍රායෝගික වැඩපිළිවෙලයි යන්නේ. අපිට මේ වෙන්න වෙන්නේ මේ කියලා දෙන්නේ සතිය සහ සම්පජන්‍ය වශයෙන්. ඒක හඳම තමයි අපි තේරුම් ගත්තේ මේ ජීවිතේ අපිට දේවල් ලෝකේ තියෙන දේවල් අපි හරහා යන්නේ එක්කෝ සිතවිලි වලින් එහෙම නැත්නම් වේදනා වලින් එහෙම නැතිනම් හඳුනා ගැනීම වලින් කියලා. අවසානට බලනකොට ඒ ඔක්කොගෙම තියෙන්නේ එකහාම සමාන ලක්ෂණ. ඒ ලක්ෂණය තමයි ඇති වෙනවා පවතිනවා නැත්නම් මට මතකයි අපි කටුපුටේ ඥානানন্দ හඳුරු උණ ගෙන්න ගියා. මේ කතාව මම කියලා ඇති වත්තන්. උන්වහන්සේට අර මනසේ මායාව කියන පොත සිංහලට පරිවර්තනය කළා. 70 ගණන් වලිනුක දීලා තියෙන්නේ. ඉංග්‍රීසියෙන් පස්සේ Magic of the Mind. අසු සිංහලට පරිවර්තනය කරලා අවසානට ලියනවා අර ගහකාරක දිට්ඨෝසි පුණගේ හන්න කාහති අබ්බාතේ පාසුකා භග්ගා මනෝ කියලා බුදුරජාණන් වහන්සේ අර නිවන් දකින්නකොටම කියපු දාන වාක්‍ය උන්වහන්සේ පොතේ අවසානයේ දාලා තියෙනවා. අරගෙන බලන්න පොත ඔන්න. අපිත් එක්ක කතා කර කර ඉඳලා උන්වහන්සේ දැන් පොත කියෙව්වා. හරි ෂෝක්නේ. බිම වාඩි වෙලා මේ වගේ පොතේ දැන් තියෙන ওই තියෙන කන්නා ටික පොත කොහොම කරලා කියෙව්වා පොත අතාරියා ඔක්කොම ඉවරයි. ඔච්චරයි. අනේ හරි මතකයි. හරි වදාව. ඉතින් ඒ වගේ තමයි අපි අවසාන බලනකොට මේකේ විශේෂ මොකක්වත් නැත. අපි මේකට දාගෙන තියෙනවා මගේ කමක් අපේ කමක් මගේ කමත් එක්ක එන ඊළඟ එක තමයි මට නැති වෙච්ච කමක් මට බැරි වෙච්ච කමක් මටමයි කරන්නේ අන්න එහෙම කමක් ඇවිල්ලා තියෙනවා ඔය මට කියන එක අපි කපා හැරියා නම් එහෙම අඩුම තරම් ගණන් වලින් වගේ හැරි කමන්නේ බෝඩ් එකේ ඉලීලා හැරි කමන්නේ එසේ වන්තෝ දුක්ඛස් එතනමයි යෝගී නිදහස සාදු සාදු සාදු සයන්හන්ස නුහන්සේගේ දෙපා නමස්කාර කරනවා තෙරුවන් සරණයි